ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සරණයි සදහවත් වාසනාවන්ත පින්වත්නි ශ්‍රී පරිදි අදත් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි මෙලෙසින් මුණ ගැහෙන්නේ උදා වූ පොසොන් පුරපසලසක පොහොය දිනෙන් පසුව උදා වෙන සඳුදා දිනෙහි මේ විදිහට ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි යලිත් මුණ ගැහෙනවා. මේ දිනවල ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට අපි සාකච්ඡා කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කියන එක මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වෙන පින්නතුන් හොඳින් දන්නවා. ඉතින් අද දවසේ අපි පිනුත් ඔබ හැම දෙනා කෙරෙහිම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ පංච උපාදානස්කන්ධය තුල සඳහන් වෙන අවසාන උපාදානස්කන්ධය වන විඥාන උපාදානස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විඥානය කියන්නේ කුමක්ද? විඥාන උපාදානස්කන්ධයේ සිද්ධ වෙන්නේ කොහොමද? විඥාන ස්කන්ධ වශයෙන් හඳුන්වන්නේ ඇයිද? විඥානයේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට මට අපට ඇති වෙන ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවාට විසඳුම් පිළිතුරු ලබා ගන්නට සමත් අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ සිරිත් පරිදි අද ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්න අපි හාමුදුරනේ අපි හඳුනන්නේ අපි සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් අද විඥාන උපාදාන ස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන නිසා විඥාණය කියන්නේ කුමක්ද විඥාන කියන වචනයට දිය හැකි අර්ථකථනය කුමක්ද විඥාණය ස්කන්ධයක් වශයෙන් හඳුන්වන්නේ කුමන කාරණාවක් නිසාද කියන එක අවධානය කරගෙන සිටිමු අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට කරුණු පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ විඥානස්කන්ධය. විඥානස්කන්ධය හඳුන්වලා තියෙන බුදුරජාණන් වහන්සේ විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චන්ති විඥාණය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාණය කියලා කියන්නේ. එහෙම. මොනවද දැනගන්නේ? ඇත්තටම ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ආග්‍රහණ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයට අහස දැනගන්නවා සිතින් අරමුණු දැනගන්නවා මෙන්න මේ දැනගැනීමේ අර්ථයෙන් තමයි විඥානය විඥානය කියලා කියන්නේ ඉතින් ඇත්තටම මහා සිත් සමූහයක් ඉතින් එක සිතක් වුණාට මේ සිත ඇතිවීම නැතිවීම හා සම්බන්ධව ගත්තත් මහා සමූහයක් ඒ වගේම සම්හත මේ සිත වර්ගීකරණය කරලා තියෙනවා 89 ආකාරයකට 121 ආකාරයකට ඒ අනුව ගත්තාම මේක විශාල සමූහයක් නිසා විඥානස්කන්ධය හැටියට එහෙම සඳහන් වෙනවා. දැන් අරමුණු දැනගන්න ස්වභාවය කියලා අපි කෙටියෙන් හඳුන්වා ගත්තොත් හරිය නේද අපි හඳ. පැහැදිලිවම සාමාන්‍ය අරමුණු හඳුනා ගැනීම. ඇහ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු හඳුනා ගන්නවා. ආරම්මණං විජානාපීති විඥානං. අරමුණු දැනගන්නා ස්වභාවයේ විඥානය කියලා සඳහන් කරනවා. එතකොට අපි හන්නේ අරමුණු හයක් තියෙන නිසා විඥානත් එතන හයක් හයක් වශයෙන්ද ගන්න. ඔව් පැහැදිලිවම සමනත විඥාන හයක් තියෙනවා. ඒකෙදි අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕන දැන් මේ ඔක්කොම සිත් ස්වාමීන් වහන්සේ. දැන් අපි සාමාන්‍ය ස්වරූපෙන් කියනවා ඇහෙන් රූපයක් දැක්කම දැක්කා කියලා අපි කියන්නේ. එහෙමයි. හැබැයි එතන පහළ වෙන සිතක්. එහෙමයි. දැන් අපි දැන් සාමාන්‍ය දැන් බලන්න මේ චක්කු ద్వාරයේට රූපයක් මොන ගැහුණාම ඒ රූපේ දැනගන්නේ මේ විඳාමෙන්. එහෙමයි. එතකොට දැන ඒ රූපෙන් දැනගන්නවා. නමුත් අපි ඒකට කියන්නේ සාමාන්‍ය විහාරය දැක්කා. එහෙමයි. රූපයක් දැක්කා. මේ කනෙමුත් එහෙමයි සාම දැන් බලන්න කනට දැන් මොකද සාමාන්‍ය ජනතාව නැත්තම් ධර්මයක් දන්නේ නැති කෙනෙක් හිතක් කියලා එක හිතන්නේ නැහැ. දැක්කා කියලා කියනවා. එහෙමයි. දැන් කනෙන් බලන්න සම්මත කනෙමුත් එහෙමයි. කනෙන් අපි ශබ්දයක් කනට ශබ්දයක් පැමුණාම ඒ ශබ්දේ දැනගන්නේ විඥාණය. එතකොට අපි කියනවා ඇහුවා ශ්‍රවණය කළා. නමුත් අපි කියන්නේ සිතක් කියලා. නමුත් ඇත්තටම එතන සිතක් තියෙන්නේ. දැන් නාසයෙන් ආග්‍රහණය කරනවා සුවඳක්. එතකොට දැන් ඒ ద్వාරය කියලා කියන්නේ දොර දොර ద్వාරය කියලා කියන්නේ ඇතුල් වීම පිටවීම දොරටුව කියන එකනේ. එතකොට දැන් මේ ద్వාරයට සෝත ద్వාරයට සුවඳක් ආපුවාම ගඳ සුවඳක් ආපුවාම ඒක දැනගන්නේ ඒ සෝත විඥානය. එහෙම. එතකොට ඒ දැනගන්නවා ඒක අපි දැනගන්නවා කියලා කියන්නේ අපි සුවඳක් විඳලා ආග්‍රහණය කරනවා කියලා කියන්නේ. ওই විදිහටම රසයත් එහෙමයි, පහසත් එහෙමයි, අරමුණු එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම මෙතන එතකොට අපි යන්නේ ඒ ඒ දැන ගැනීම වෙනුවෙන් වෙනම නම දැන් අපි හඳුරු මතක් කළේ එතන ඒ හැම එකම සිතක් කියලා. ඔව් සිතක්. ඒකට දැන් ඇහෙන් රූපයක් දැනගැනීමේ සිතට වෙන නමක් තියෙනවද නැත්නම් චක්කු විඥාණය විතරයිද කියන්නේ. දැන් අභිධර්මානුකූලව කොහොමද ඇහෙන් රූපයක් දැනගත්තාට පස්සේ ඒ දැනගැනීම කියන්නේ දැන් ඔව් chance මේකයි ඔතන විශේෂයෙන් අපි මම ඒක විශේෂ ඉස්මතු කළේ. එහෙමයි. දැන් අපි අර මමායනෙන් මමත්වය පරිමේන් තියාගෙන කටයුතු කරන පිරිසක් මේ සක්කාය දිට්ඨියෙන් යුක්ත බුද්ධලෝ. එතකොට අරක සිතක් කියලා ඒක ඇති වී නැති වී යන සිතක් කියලා හඳුනගන්න නම් ප්‍රඥාව දිනු වෙන්න ඕනේ. භාවනා ධර්මඥානය වගේ භාවනා ඥානවලම හොඳට දිනු වෙන්න ඕන. දිනුච්ච කෙනාට තේරෙනවා මේකේ ඇති දෙයක් නෑ. මේක දැක්කා මම කියලා ගන්න දෙයක් නෑ. මේක අපි දැනගැනීමක් රූපේ මේ දැක්කා ඒක දැනගත්තා. ඉතින් ඒ වගේ ස්වභාවයක්. එතකොට ස්වාමීන් වහන්සේ මේ අර ස්වාමීන් වහන්සේ දැන් අහපු එකට ඒකට විශේෂ වචනයක් නම් නැහැ. චක්කු විඥානය කියලා තමයි කියන්නේ දැන්. දැන් අපි අපහන චක්කුද්්වාරික විඥානය එහෙම ඒ වගේ මොන හරි කියනද දැන් අපි හඳුර මතක් කළා ద్వාරය මුල් කරගෙන දැන් චක්කු ద్వාරික චක්කු විඥානය මොන හරි මනෝද්වාරික විඥානය ඒ වගේ විදිහට හඳුන්වන ගතියක් තියෙනවද? ඔව්. දැන් මෙහෙම අසන්නත් ඒක වෙනම චිත්ත වීති පැත්තට ගියොත් අපිට එහෙම හිතන්න පුළුවන්. එහෙමයි. හැබැයි ශ්‍රාවනහම මේ චිතක ස්වභාවය දැනගන්න සම්බන්ධයෙන් ප්‍රශ්නෙත් එක මට හිතුනේ. චිතක ස්වභාවය දැනගන්න අපි භවාංග චිත ගැන දැනගෙන එක වටිනවා. එහෙම. මම හිතනවා කාටත් ප්‍රයෝජනවත්. එහෙම බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ භවාංග සිත භවාංග සිත කියන්නේ කියන එක. ඇත්තටම සානස දැන් මේ සිතක දැන් සුද්ධනේකට හිතන මේ එකම සිත තමයි යන්නේ කියලා හිතනවනේ බොහෝ දුරට. ඒක ඇත්තටම මේ භවාංග සිත හොඳට තේරුම් ගත්තාම අපිට මේ සිත් පරම්පරාව ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ අපි මව් කුසට පිළිසිඳ නැත්නම් අපි මෞකසට එනකොට අපිට ප්‍රතිසන්දි හිතක් පහළ වෙනවා. එහෙමයි. ඒ ප්‍රතිසන්දි ගත්ත විගසම ප්‍රතිසන්දි හිත නැති වෙලා යනවා. එහෙනම් ඒක ඉතින් ඒක පවතින්නේ නැහනේ. ඒක අවශ්‍ය වෙන්නේ ප්‍රතිසන්දි ලබා ගැනීම සඳහා විතරයි. විතරයි. එහෙනම් එතකොට සාමාන්‍යයෙන් දැන් එතන ඉඳලා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ කයට සත්‍යයකට හිතක් නැත්තම් ඒක වස්තුවක්. එහෙනම් ඒක නිකන් ගලක් ගහක් මේ අපි ගලකට ඒ වගේ දෙයකට වස්තුව කියලා කියනවා. මොකද අර සත්‍යය කියලා කියන්නේ හිතක් තියෙනවා නම් එහෙමයි. දැන් නැත්තම් නිකම් ඇටමස් වලින් යුක්ත දෙයක් විතරයි. විතරයි. දැන් අපේ උනත් දැන් මේ කයෙන් මේ සිත පහව ගියාට පස්සේ මේක දරකඩක් වගේනේ. එහෙමයි. ඒතර මේ සිත මහා එකයි මනෝපුබ්බංගමා දමන්නේ මනස සිත තමයි ප්‍රධාන වෙන්නේ. එහෙමයි. දැන් සඳහන් කරන්නේ චුද්ධෝ අපේත විඥානෝ නිර්ත්තංගෝ කලින්දරක්. එහෙමයි. ඒ කියන්නේ විඥානය කයෙන් ඉවත් වෙලා ගියාට පස්සේ මේ කය නිකන් ගැට සහිත පොටයක් වගේ ප්‍රයෝජන වැඩකට නැති දෙයක්. පැහැදිලිවම සම්මත. එතකොට දැන් අපි කතා කරමින් හිට දැන් ප්‍රතිසන්දි හිතකින් කෙනෙක් මව කුසක පිළිසිට ගත්තට පස්සේ ගත්ත මොහොතේම ප්‍රතිසන්දිසිත අහෝස් වෙලා යනවා. එහෙනම් හැබැයි එතන ඉඳලා ඒ කලලය පවත්වාගෙන යන්න සිත අවශ්‍යයි. සිතක් නැත්නම් අපි පිටරයක් උනත් ඒ පිටරයක් අපි අද කාලේ තියෙන පාම් පිටරනේ ගම් පිටරයක් ගත්තාම ඒ පිටරය තුලේ විඥානය නැතුව ගියාට පස්සේ තමයි පිටරේ කුණු වෙන්නේ. එහෙමනම් ඒ වගේ තමයි දැන් මේ කලලය තියෙන්න නම් සිතක් තියෙන්න ඕනේ. ඒකෝ දැන් ප්‍රතිසන්දිසිත නැති වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ එතන ඉඳලා ත්‍ෘතිසිත දක්වාම මේ සත්වයා පවත්වාගෙන යන්න උපකාර වෙන සිත තමයි භවාංග සිත කියලා කියන්නේ. එහෙනම් මොකද දැන් විශේෂ කලක් නැත්තම් හරි වැඩක් නෑ දැන් ප්‍රතිසන්දිහිත නැතිවෙච්ච එකම මෙතන හිතක් නෑ. එහෙනම් එහෙමනම් ඒ ප්‍රතිසන්දියේ ඉඳලා අනෙක් අර කියන්නේ සිත් දැන් අපි හිතමු දැන් ඒ දරුවා ඉපදිලා ඊට පස්සේ ඔය චක්කු විඥාන සෝත විඥාන සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙන දැන් පංචද්වාරික කියන්නේ පංචද්වාරයෙන් පහළ වෙන සිත් තියෙනවා මනෝද්වාරයෙන් පහළ වෙන සිත් තියෙනවා. ඒ පහළ වෙන ඒ වගේ සිත් පහළ වෙන්නේ නැති අවස්ථාවල සෑම අවස්ථාවකම තියෙන මේ භාංගය. මොකද නැත්තම් මේ හිත අකණ්ඩව ගෙන යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් භවංග සිත් එකම භවංගය තියෙන භවංග කෝටි ප්‍රකෝටි ගාණක් ඒ කියන්නේ අපි හන්නේ නිකම් මේක මේ පුරුක් සහිත දන්වැලක් වගේ. දන්වැලක් වගේ. ඒතකොට මේ මනෝද්වාරික සිත් සහ පංචද්වාරික සිත් අතර සම්බදතාවය ඇති කරන එක සිතක් කැඩිලා ඊළඟ සිත ඇති වෙන්න ඒ ඊදස සම්පූර්ණ කරන්නේ භවංග භවංග සිත. එහෙම. දැන් එතකොට ඇත්තටම දැන් අපි ස්වාමීන් වහන්සේ උදාහරණයක් ගත්තොත් දැන් අපි නිදාගෙන ඉන්න වෙලාවට තද නිින්දේ සාමාන්‍ය නිින්ද නෙවෙයි තද නෙන්නේ දැන් අපිට කිසිම අරමුණක් නැහැනේ. එහෙම. කිසිම අරමුණක් නැහැ. අපි මේ ඇසින් අරමුණු ගන්නෙත් නැහැ, කනෙන් අරමුණු ගන්නෙත් නැහැ. කිසිම පංචද්වාරයෙන්ම අපි අරමුණු ගන්න නැහැ. එහෙම. ඊළඟට තද නෙන්ද ගියාට පස්සේ මේ මනසින් අරමුණු ගන්නෙත් නැහැ. එහෙම. ඉතින් එහෙමනම් මේක මේ මරුණා වගේනේ. නමුත් එහෙම මැරිලා නැහැ විඥානයේ පවතින වින් තද නින්දේදී ඒකාන්තයෙන්ම භවංගසිත පවතිනවා. එතකොට අපි හන්නේ ඒක භවංගසිත විතරමද පවතින්නේ තද නින්දේදී? පැහැදිලි දැන් දැන් අපි හාමුදුරුවෝ ඉස්සෙල්ල පැහැදිලි කළා දැන් චක්කු සෝත ධාන විවහා කාය කියන පංචද්වාරයන්ගෙන් ගනු ලබන අරමුණු මුල් කරගෙන ඇති වෙන සිත් සහ මනෝද්වාරයෙන් ගන්න සිත් අතරේ එකින් එකට සම්බන්ධ කිරීම තමයි මේ භවංග සිතෙන් කරන්නේ. කරන්නේ. එතකොට නිදාගත්තට පස්සේ අර පංචද්වාරය සහ මනෝද්වාරයෙන් ගන්න අරමුණු නොමැති නිසා තද නින්දටපත් වුණට නිසා ඊට පස්සේ අර දිගටම වෙනත් සිත් පහළ වෙන්නේ නැති නිසා අර භවංග සිත දිගටම දීර්ඝ කාලින වැඩි කාලයක් පවතී. වැඩි කාලයක්. يعني පැය 6ක් නිදා ගන්න නම් ඒ පැය 6ේම භවංග සිත. ඒ අතරතුර අපි හීන එහෙම දකිනවා නම් එහෙම. සානස නැවත චිත්ත විචලයට යනවා. එහෙම. ඒතකොට ඒ ඒක මනෝද්වාරික සිතක් මනෝද්වාරික චිත්ත විචයක් වඩටපත් වෙනවා. හැබැයි හීන පේන්නේ නැත්තම් තද නින්ද ඉන්නවනේ ඒකාන්තයෙන් සාන්ත භවංගිත තමයි පවතින්නේ. එහෙමයි. එතකොට නිින්දෙන් ඇහැරුණාට පස්සේ ඇහැරෙනවත් එක්කම දැන් මඳුරේ කාලෙ ඇහැරුණත් එතකොට භාංගසිත කැඩෙනවා නේද? කැඩෙනවා. ඒක තමයි ඒක ස්වභාවය. එහෙමයි. එතකොට ආපහු මඳුරාට අවශ්‍ය ප්‍රතිචාරය දක්වල ඉවර වෙලා ආයෙ නිදා ගන්නකොට ආයෙ භාංග තත්ත්වයටපත් වෙනවා. පත් වෙනවා. එහෙමයි. එතකොට සාන දැන් අපි තව දෙයක් ඒක තේරුම් ගන්න ඕනේ. එතන දැන් ඔය විශේෂයෙන්ම මේ සිත්වල ස්වභාවය සාමාන්‍යයෙන් හරීම වේගවත්. එහෙමයි. ඒක අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හොඳටම දන්නවා සිතේ වේගය ගණනය කරන්න දැන් අපි එක සිපිල්ලමක් ගහන මොහොතේ මේ සිත් පරම්පරාව ගත්තොත් කෝටි ලක්ෂ වාරයක් සිත් පහළ වෙනවා. එහෙම. එතකොට එතකොට සාමාන්‍ය ඒ හිතට කෝටි ලක්ෂ එක දැන් එක තප්පරයකට දැන් මේක විනාඩ වලින් තප්පර වලින් කියන්න බෑ සිතේ වේගය. එහෙම. එතකොට මේ ඇසිපිල්ලමක් ගහන මොහොතේ කෝටි ලක්ෂ වාරයකට වඩා සිත් පහළ වෙනවා. ඒකට අපි එක සිතක් ගත්තොත් ඒකත් අර උපාද ප්‍රතිබං කියලා අවස්ථා තුනක් වෙන්නලා තියෙනවා. එතකොට සාන්නත් දැන් අපි හොඳටම හිතට ගන්න ඕනේ මේ සිත් ගැන ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ වදාළ සිත් දැන් අපිට එක හිතයි තියෙන එක වර්ගීකරණය කරන 89කට හෝ 131කට. මේ වර්ගීකරණය කරපු සිත් මේ මිනිස්යන්ට විතරක් නෙවෙයි මේ මම මේක කියන්නේ ගොඩක් අය හිතනවා මේක මිනිස්යන්ට විතරයි එහෙමයි මේ සිත් එක මේ විඥානය මේ විඥානය කියුවාම අනිත් සත්වයන්ට අපි විඥානයක් තියෙනවා. තියෙනවානේ. එතකොට සහිත වීම නිසාම මේ සත්වෙක් බවට පත් වෙන්නේ. එතකොට මිනිස්යන්, දෙවියන්, රත්මයන් ඊළඟට අපායක සත්‍යයන් ඊළඟට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සියලු දෙනාටම පහළ වෙන්න මේ සිත් 89 පමණයි. එහෙම. ඒකත් විශේෂයෙන් තේරුම් ගන්න විඥානස්කන්ධය සත්‍යයේ තියෙනවා. ඒ සිත් 89ම පහළ වෙනවා. සියලු සත්වයන්ට පහළ වෙනවාය කියලා කියන්න හැකියාවක් නේ 89න් යම් යම් සිත් පහළ. පැහැදිලිවම සම්පූර්ණ ලෝකෝත්තර සිත් කොහොමද? අපිට පහළ වෙන්නේ නැහැ නේ. එතකොට දැන් රූපාවචර සිත් අර අරූපාවචර සිත් ඒ තත්ත්වවල ණයට පහළ වෙනවා. එහෙමයි. එතකොට අපි ඒක විශේෂයෙන් හිතන්නට ඕනේ ඊළඟට සාමනහස තව දෙයක් තමයි දැන් මේ සිත්වල තියෙන විශේෂත්වය අපි තවත් දැනගන්න ඕන. දැන් අපි අඳුර මතක් කළා ත්‍රිසං සත්වයන්ට පවා ඒ සිත් පහළ වෙනවා. සිත් පහළ වෙනවා. එතකොට සනස මේ තව දෙයක් විශේෂයෙන් මම මෙතනදී සංශයක් වෙනතත් මේක කියන එක දැන් මතක් පිට වෙලා කියන එක හොඳයි. එහෙමයි. එහෙමයි. එතකොට සනස දැන් මේ සිතේ ස්වභාවය තමයි එක අච්චර වේගවත් දැන් කෝටි ලක්ෂ වාරයක් ඇසිපිල්ලමක් ගහන මොහොතේ සිත් පහළ වුණත් අපිට එක අවස්ථාවක එක හිතයි පහළ වෙන්නේ. එහෙම. එතකොට දැන් එක අරමුණක් මුල් කරගෙන එක හිතයි. එක හිතයි. දැන් අපි රූපයක් දැක්කනම් අපි දැන් රූපයක් දකින ගමන් ශබ්දයක් අහනවා. එහෙම. ශබ්දයක් අහන ගමන් එකපාරම මధుරෙක් අර සම ස්පර්ශයක් දැනලා ඒක අපිට හිතෙන්නේ සාමාන්‍ය ආ මේ දැන් මට මේ එක මොහොතේ තමයි අපි දැන් අපි රූප වාහනේ බලනවා. දැන් රූප බලාගෙන ඉන්න ගමන් සද්ධාහනවා මේ දෙකම එක සැරේ ඇති වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. නමුත් සාන දෙක තමයි. ඒ අතරේ රූප බල බලා ඉඳිදී සද්ධාහන ගමන් ඒ ටොෆි කුකුත් කටේ තියෙනවා. කටේ තියෙනවා. කටේකුත් දැනෙනවා. ඊළඟට කුෂන් එකේ වාඩි වෙලා හිඳලා පොඩ්ඩක් වේදනාවකුත් ඇති වෙනවා. ඇති වෙනවා. ස්පර්ශයක් ඇති වෙනවා. එහෙමයි. එතකොට අතර කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් ගඳ ගන්නකොට ගඳ දැනෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් පංචද්වාරයෙන් බොහොම සරල විදිහට ඇත්තටම දැන් ඒක මිනිස්සුන්ගේ කාගේ වුණත් ඔළුවට යන විදිහට ඒක මතක් කරා. ඒක හරි වටිනවා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න දැන් ඔය වෙලාවේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ දැන් මට මේ දැන් මේ දැන් මේ සිත් ටික ඔක්කොම එකටයි මට මේ දැනෙන්නේ කියලා. එහෙනම් දැන් එතන රූපයක් දැක්කා, ශබ්දයක් ඇහුණා. එතන රූප චක්කු විඥානය. චක්කු විඥානයත් පහළ සෝත විඥානය. සෝත විඥානය. ඊළඟට සාන්ත ගාහන විඥානේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට කාර්යය ගඳක් වෙනවා. ගාහන විඥානේ ඊළඟට රස දැන් තොපියක් කටේ තියෙනවා නම් <laughs> එතන ජීවහා විඥානේ අතර ස්පර්ශය ලැබෙනවා ඒතර කාය විඥාන. එතකොට දැන් මේක මනසටත් යනවන සානස්. මේ සියලු දේවල් මනසට මනෝ විඥාන මනෝ විඥාන පහළ වෙනවා. එතකොට ඒක කෙනෙකුට හිතෙන්නේ ඒතකොට මේ සියල්ල එකට වෙච්ච දෙයක් නෙවෙයි කියලා අපි හඳුනන නෙවෙයි. පහදලි කරන් හදන්නේ. අන්න ඒකයි. දැන් මොකද මේකේ අන්න ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕන. දැන් කෙනෙකුට හිතෙන්නේ මේක නිසානස මේකෙන් ගැලවෙන්න අමාරු. එහෙමයි. දැන් කෙනෙකුට හිතෙන්නේ නෑ ඔය කොහොමද කිව්වට දැන් මම මේ මේ රූප වාහිනී බලාගෙන ඉන්නවා මේ නාට්‍ය දිහා මේ චිත්‍රපටි දිහා මේ ඉතින් ඔය මම ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. නමුත් එක මොහොතක සිද්ධ වෙන්නේ එක දෙයක්. අපි රූපයක් දැක්කම ඒක දැකලා ඉවරලා ඒක තමයි මේ වහ වහාම මේක ඇති වෙනවා නැති වෙනවා. උපාදිත තිබන් කියන්නේ ඒකයි. එතකොට ඒක දැන් ඒක වේගී සාමනක් අපිට ඇත්තට වචන කියන්න බෑ. ඒ තරම් වේගවත්. ඒ වේගවත් භාවය නිසා තමයි අපිට මේක තේරෙන්නේ එකටම අපි දකිනවා වගේ. දැන් අර උදාහරණයකට කිව්වොත් අපි හන්න දැන් ගිනි පෙලෙල්ලක් අරගෙන වේගින් කරකවනකොට ගිනි වලල්ලක් වගේ නේද? අන්න හරි සම්මාන. අන්න ඒ වගේ තමයි දැන් මේ මේ මේ සිත්තර ක්‍රියාකාරීත්වය දැන් මොකද එහෙම වුණ නැත්නම් අපි දැන් රූපයක් දැකලා ඊළඟට ශබ්දය අහන්න වෙන තැනකට මේක ඉතින් මහා පුදුම කර්ම නිර්මාණයක් එහෙම. එතකොට දැන් බලන්න මේක එක විදිහට වෙනවා වගේ ප්‍රවුණට තථාගතයන් වහන්සේ මේ චිත්ත න්‍යායදී පැහැදිලි කරනවා ඒකාන්තයෙන් එක මොහොතක එක දෙයකට එක හිතයි පහළ වෙන්නේ. අපහන පොඩ්ඩක් සමා වෙන්න. දැන් ඔතෙන්දිම දැන් මේ මේ වේගවත් ක්‍රියාකාරීත්වයේ මත අපි හිතනවා මිනිස්සු හිතනවානේ මේ ඔක්කොම එකට වෙනවා කියන එක. එතකොට අපි හන්නේ ඒක පොඩි නිකන් මායාකාරයෙකුගේ මැජික් ශිල්පියෙකුගේ ක්‍රියාවක් වගේ හරියට හරි සාමාන්‍යයෙන් සිහිපත් කරගන්න හොඳයි මොකද බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් පංච උපාදානස්කන්ධෙම අපි දැන් කතා කරගෙන ආවා දැන් ඇත්තටම රූපස්කන්ධයේ මේ දියබුබුලක් වගේ. එහෙමයි. වෙන පිටක්. වෙන පිටක්. පේන පිටු. පේන පිටු තමයි. වෙන පිටක් වගේ. වේදනාස්කන්ධයේ ඒහා සමානම දියබුබුලක් වගේ. එහෙමයි. ඊළඟට තමයි සංඥාස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මිරිඟුවක්. මිරිඟුවක් වගේ. එහෙමයි. සංස්කාරස්කන්ධයේ කිහෙල් කඳක් වගේ. ඒ කිහෙල් කඳක් වගේ. කිහෙල් කඳක් වගේ කියන්නේ සාසෙත් මේක කිසිම හරයක් නැහැ. එහෙමයි. කොච්චර හොයාගෙන අරටුව හොයාගෙන ගියට ගෙහෙල් ගන්න දෙයක් නෑ අපි කොච්චර මොන දේ මොන চৈতසික සංස්කාර පහලත් අන්තිමට ඇති දෙයක් නෑ ඒක ගෙහෙල් කඳක් වගේ බලන්න උන්වහන්සේගේ උපමා එහෙමයි ඊළඟට සාමනාත මතක් කරපු විදිහට ඇත්තටම විඥානය ඇත්තට මායාවක් වගේ මායූපමං විඥාන පැහැදිලිම එතකොට බලන්න දැන් මායාකාරයක් වගේ තමයි විඥානයේ ස්වභාවය. ඒක තමයි අපි මේකට අහු වෙලා ඉන්නේ මේක අර පුදුම විදිහට උපාදාන කරගෙන මම මගේ කියලා ඇත්තට මේක ඇතිවිවි නැතිවිවි යන දෙයක් හැටියට අපිට තේරෙන්නේ නැහැ. දැන් බලන්න එකම හිත අපට තියෙනවා වගේ අපි හිතාගෙන ඉන්නවා. එහෙම. නමුත් එකම හිත තියෙනවා නම් මේ හිත වෙනම තියෙනවා. ආත්ම වෙන්න එපා. එහෙම. මේක ආත්මයක් හැටියට ගන්න බෑ. මේක අනාත්ම දෙයක්. එතකොට දැන් බලන්න මේ හිත හිතක් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා උපාද තිති භංග. මේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒක හැබැයි බොහෝම තාම වේගෙන් සිද්ධ වෙන දෙයක්. ඒක අපිට ඕන කෙනෙකුට අහන කෙනෙකුට මේ කතාව තේරෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ කීප දුර ඇත්තම රූපවාහිනිය බලනකොට අපි භක්ති එක බලනවා. ඒකේ ශබ්දත් අහනවා. ඊළඟට අපේ ටොපියක් අපේ ස්වාමීන් වහන්සේ කියපු උපමාව ගත ටොපියක් අතේ තිබුණත් රසක් විඳිනවා. එතන දුගදක් ආවොත් අපට ඒකක් දැනෙනවා. ඊළඟට අපට මාතුරයක් වගේ කෑවොත් ඒ ස්පර්ශයත් අපට දැනෙනවා. නැත්තම් අපි නාසනය මොකක් හරි දෙයක් වුණොත් ඒකත් අපට දැනෙනවා. ඒකත් අර අතන සිද්ධ වෙන අරමුණු ටිකත් අපි ගන්නවා. ඉතින් ඕනම කෙනෙකුට තේරෙන්නේ මේ කවුරු කිව්වත් මේක ඔක්කොම එකට සිද්ධ වෙන දෙයක් කියලා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක එකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි එක මොහොතකට එක සිතයි පහළ වෙන්නේ. සිතේ වේගවත් භාවය අපිට නැවත නැවත කියන්න තියෙන එකට වචන නැහැ. ඇත්තට මේ වේගවත් භාවය කියන්නේ. එහෙම. එතකොට අපි හන්නේ දැන් මේ විදිහට එක මොහොතකදී අපිට හිතුණාට මේ සිත් සියල්ල පහළ වෙනවා කියලා එක මොහොතකදී පහළ වෙන්නේ එක හිතයි කියනවා. ඒකේ වේගවත් ක්‍රියාකාරීත්වය නිසාම තමයි මේක ප්‍රවාහයක් විදියට දිගට ගලාගෙන යන්නේ. හැදිලිම සාන්නස. එතකොට අපි හන්නේ දැන් ඔය වාගේ සිත් සමුදායක් ඇති වුණහම දැන් චක්කුද්්වාරයෙන් සෝතද්්වාරයෙන් ඒ ආදි වශයෙන් එක එක දොරටු වලින් විවිධ සිත් ඇති වෙනවා. සිත් පරම්පරාවක් ඇති වෙනවා. එතකොට ඒ සිත් පරම්පරාවක් ඇති වෙලා තියෙන වෙලාවේදී කියන්නේ අපි හඳුන් මතක් විදිහට තප්පරයට කෝටි ප්‍රකෝටි ගාණක් සිත් පහළ වෙනවා නම් ඇයි අපි හඳුරන්නේ සිත් සිත එකක් විදිහට දක්වලා ඊට පස්සේ 89කට දක්වන එකක්. ඇත්තටම සංස හරියම වටිනවා සානසහපු ප්‍රශ්නය. දැන් සිත ඇත්තටම සිතේ ස්වභාවය අරමුණු විශේෂ දැනගන්න. මේක වස්තුවක් හැටියට එකයි. ඊළඟට චෛසික 52ක් එක්ක ගත්තම අපි ඔය කියන්නේ මේ මේ මේක තමයි චිත්ත න්යාමයට අයිති ධර්ම 53යි කියලා අපි කියන්නේ. එතකොට සාමාන්‍ය දැන් චිත්ත කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙනවා තමයි ඇති වෙන්නේ නැති යනවා. ඉතින් මේ 89 ආකාරයකට හෝ 121 ආකාරයකට වර්ගීකරණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ਸਰුවඥතා ඥාණයෙන් අපේ සිතේ පහළ වෙන කුසල් අකුසල් ආදි වශයෙන්. එතකොට දැන් අපි ගත්තාම දැන් ස්වාමීන් වහන්සේ කියනවානේ මෙහෙම මේ සත්ත්ව ලෝකේ මේ කිස් තලේ එහෙම මේ සත්වයන් වාසය කරන තල 31ක් තියෙනවා මේ 31ේම අපි ගත්තාම අපි බෙදුවොත් එහෙම කාමාවචර කියලා බෙදන්න පුළුවන් එහෙම ඊළඟට රූපාවචර කියලා බෙදන්න පුළුවන් අරූපාවචර කියලා බෙදන්න පුළුවන් ලෝකෝත්තර කියලා බෙදන්න පුළුවන් එතකොට දැන් මේ කාමාවචර සත්වය ගත්තාම ඒකත් අපට අපායක සත්වයෝ සුගති දුගති වශයෙන් සුගති දුගති වශයෙන් මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝක හයක් අපිට කාමාවචර සුගති කාමාවචර සුගති දුගති හැටියට සතර පාය ගන්න පුළුවන් 11ක් තියෙනවා. එතකොට මේ විදිහට මේ සත්වයන් වෙන් කරලා දැන් අපේ සංස මුලින්ම කිව්වා දැන් මේ සිත් 89ක් තිබ්බට මේ සිත් 89 එහෙම පහළ වෙන්නේ නැහැ නමුත් මේ සියලු සත්වයන්ට එක එක අවස්ථාවල මේ සිත් පහළ වෙනවා. එතකොට ඒ අනුව තමයි මෙච්චර මේක මේ වර්ගීකරණය කරේ. මෙන්න මේ කාමාවචර ලෝකේ මෙන්න මේ සිත් ටික පහළ වෙනවා. එහෙම. අපි ගත්තොත් දැන් සතර අපාය ඊළඟට දැන් අපි කාමාවචර ලෝකේ සිත් වශයෙන් තියෙනවා සාමාන්‍යයෙන්. දැන් මුලින්ම ලෝභ මූල සිත්. එහෙම. ඉතින් ලෝභය අපිට ඇති වෙනවා නම් මේ ලෝකේ ලෝභ කිරීම සාමාන්‍යයෙන් විවිධාකාර විදිහට තියෙනවා. මේ එක දේවල් වලට ආශා කරන මේ ප්‍රමාණය ලෝභය ඇති වෙන්නේ මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි අපි හඳුනන්නේ. ඔව්. නේද? තිරිසන් සත්තුන්ටත් ඇති වෙන්න පුළුවන්, දෙවියන්ටත් ඇති වෙන්න පුළුවන්. ඒක නේද? මනුෂ්‍යය ගත්තොස්සානහස දැන් මේ ලෝභය කියන එක අපිට ඒක වර්ග ප්‍රමාණය කියන්න බෑනේ කෙනෙක්ගේ ආශාව. ඒක ඇත්තටම දැන් කෙනෙක් ප්‍රිය කරන දෙයකට තව කෙනෙක් කැමති යක. ඒක හිතා ගන්න බැරි විදිහට මිනිස්සු ලෝභ කරනවා. එතකොට මොන විදිහට ලෝභ කරත් මෙන්න මේ සිත් අතින් තමයි කෙනෙක් ලෝභ කරන්නේ. ලෝභ මූලික සිත් අලෝභ මූලික සිත් අට අපි සිත් වශයෙන් කියන්න දෙයක් නැහැ. එකක් උතර කිව්ව සෝමනස්සාගත ditthිගත සම්පයුක්ත අසංකාරික සංකාරික ඔය විදිහට සිත් අටයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් අපි ද්වේෂ කරනවා. අපිට ද්වේෂය ඇති වෙනවා. දැන් අපිට ඕන ඇලෙනවා. ඕන ඇලෙනවා නම් මොන ආකාරයකට මොන විදිහට ඇලුනත් මොන වංචනික වැරුණත් මේ සිත් අතෙන් තමයි ඕනම පුද්ගලෙ කැලෙන්නේ. ඒ කියන්නේ අර එතන විශේෂත්වයක් තියෙනවා. අපි මේ සිත් මුලම දැනගත්තාම Taman ඇල්ලා ඉන්න තැන මුලින්ම අල්ලගන්න පුළුවන්. ඒක තමයි මේ අභිධර්මයේ ඉගෙන ගැනීම නැත්නම් මේ සිත පිළිබඳව ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම අපිට පුළුවන් මුලින්ම ඒක අල්ලගන්න. දැන් භාවනා කරන කෙනෙක් වුණත් සම්පූර්ණ මේ සිත හොඳටම තේරුම් ගන්න මේ සිත් අනුව. ඒ අනුව දැන් අපිට තේරුම් ගන්න පුළුවන් ලෝභ මූල සිත් අට. ඊළඟ සම්නද ද්වේෂ මූල සිද්දක. දේශ අපිට අපි කේන්ති ගන්නවා නම් තරහ ගන්නවා නම් අඬනවා නම් ශෝක කරනවා නම් පිළිකුල් කරනවා නම් මේ පිළිකුල් භාවනාව නෙවෙයි අර පා කියලා නිකන් දේශයෙන් අපි අයින් කරන්නේ. අන්න ඒ වගේ පිළිකුලක් කරනවා ඔන්න සිද්දකක් පහළ වෙන. ඒක නිසා දෝමනස්ස සිද්දක. ඊළඟට සාන්නස දැන් ඔය ඇලීමයි ගැටීමයි තියෙන සිද්දකේ මෝහය තියෙනවා. මෝහය තිබ්බට වැඩිපුරම මෝහයේ යෙදෙන සිත් දෙකකුත් වෙනම දක්වලා තියෙනවා. මොකද ඒකේ අර සාමාන්‍යයෙන් උපේක්ෂා සහගතව තමයි ඒ සිත හඳුන්වන්නේ. මොකද ඒ මෝහ සිත් දෙකේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. හැබැයි මෝහය තියෙනවා. ඒ නිසා උපේක්ෂා සහගත විචිකිච්ඡාද සැකේ ඇති වෙන ඇලීමකුත් නැහැ නිසා සැකේ එහෙමයි ඊළඟට දැන් දැන් පැහැදිලි ලෝභ ද්වේෂ මෝහ කියන සිත් වර්ග ටික තියෙනවා දැන් අපි හන්නේ මේ සතර අපායේ ඉන්න සත්ව නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායේ ඉන්න සත්වයන්ට ඔය ඔය කියන සිද්ධාති තුනම පහළ විය හැකියි නේද? පහළ වෙනවා. එතකොට මනුෂ්‍ය ලෝකයේ ඉන්න මනුෂ්‍යයන්ටත් ඔය කියන සිද්ධාති තුනම පහළ විය හැකියි. ඒක ඇත්තටම රූපාවචර බ්‍රහ්ම ලෝකවල වගේ ගත්තොත් අපි හන්නේ ඒ ලෝභ ද්වේෂ මෝහ මූලික සිත් පහළ වීමක් වෙනවද ඒ අයටත්? රූපාවචර අරූපාවචර. නෑ සමහර එතනදී ඇත්තටම ලෝභ දේශ මොහ පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපිට චූට්ටක් ඉස්සරහට යමු එතන. සාමික දැන් ඇත්තටම දැන් අර ශ්‍රාවණසම අපායේ ඉන්න සත්වයන්ට දැන් මේ සිත් පහළ වෙලා තමයි එතන ගිහලා ඉපදිලා තියෙන්නේ. ඊළඟට අ හේතුක කියලා සිත් 18ක් තියෙනවා. ඒකේ කුසල අකුසල විපාක කියලා තියෙන සිත් ප්‍රමාණ ඒවා විශේෂයෙන්ම අර ඒ විපාකයේ විඳින්නේ මේ කරගත්ත දැන් කුසල් චිත්ත වලින් කරගත්ත දේවල් තමයි හිගිලා විපාක විඳින්නේ. ඒක දුපේක්ඛාසාන චක්කු විඥාන, සෝත විඥාන. ඒක විපාක චිත්ත. විපාක චිත්තක්. ඒකට ඒ නිර්සත්වයන්ට නිතරම පහළ වෙන්නේ තමන් අකමැති රූපමයි දකින්න හැම. අකමැති ශබ්දමයි අහන්න ලැබෙන්නේ. අකමැති ආග්‍රහණමයි අවීචී විඳින්න වෙන්නේ. අකමැති ස්පර්ශ විඳින්න වෙන්නේ. සිත් පහළ වෙන්නේ සාමනාත මේ පහළ වෙච්ච මේ ලෝභ දේශ සිත් නිසා. නිසා. එතකොට ඒ විපාක වාරයේ පහළ වෙනකොට අර වගේ ඒ විපාක සිත් ඇති වෙනවා. විපාක සිත් ඇති වෙනවා. එහෙනම්. එතකොට සමහරවිට දැන් ඔතන ඊළඟට කුසල විපාකක් තියෙනවා. අපි ඉතින් එච්චර දුරට යන්නේ නැතුව. එහෙනම්. එතන තියෙන විශේෂයෙන්ම මේ එක හරි වැදගත් මේ ක්‍රියාසිට තුනක්. එහෙනම්. ඒ ක්‍රියාසිට තුන අහේතුක සිත්වල තියෙන්නේ අර පංචද්වාරවද්දන සිත, මනෝද්වාරවද්දන සිත, හසිතෝපාද හිත. එහෙම කියලා හිත තුනක් කියනවා. එහෙම. එතකොට ඒවා ක්‍රියාවල් විතර දැන් පංචද්වාරයට ඒ අරමුණු ගෙනත් දෙන ඒ ආවර්ජනේ නිකන් ඒ විපාක නැහැ. විපාක නැහැ මොකද මේක ක්‍රියාවක් විතරයි. පමණයි. වැඩකාරයක් වගේ. එහෙනම් යාට තියෙන කරන එක දැන් මේ කනට ශබ්දයක් අහම එයා පංචද්වාරයෙන් කවුද එයා පොඩ්ඩක් බලනවා කවුද ආවේ කියලා. ඒක ක්‍රියාවක් විතරයි. මොකද එයා බැලුවයි කියලා ඒක අකුසල කුසල පැත්තට යන්න දෙයක් නැහැ. පඩි ගෙවන්න නැති වැඩකාරයෙක් වගේ. අන්න හරියි. එහෙමයි. එතකොට සාහනක ඒක පංචද්වාර වර්ධන ඒක ක්‍රියාසිතක්. මනෝ මනසටත් මේ ආවර්ජනය කරන සිත ඒකත් මනෝද්වාරය. හසිතුප්පාද හිත කියලා කියන්නේ ඇත්තටම සිනහ හසිත. සිනහව උපාද කියන්නේ ඇති වෙනවා. උපදවනවා. උපදවනවා. ඉතින් රහතන් වහන්සේ ඇත්තටම hina පහල කරන්නේ ඔන්න හසිතුප්පාද හිතෙන්. එහෙම. ඒක ක්‍රියාසිතක් මොකද රහතන් වහන්සේ නමක් සාමාන්‍ය සිනහ පහල කරන්නේ. සාමාන්‍ය කොයි වෙලාවකද රහතන් වහන්සේලා hina වෙන්නේ අපේ හැමෝටම. <laughs> ඇත්තටම සංස රහතන් වහන්සේලා hina වෙන්නේ දැන් ඔන්න ප්‍රේතෙක් දැක්කොත් එන්න දැන් පින්න පාතේ වඩිනකොට ප්‍රේතෙක් කියනවා මහන්ස ඒ අපහාසයට නෙවෙයි උන්වහන්සේ සිනහ පහළ වෙනවා අනේ මම මේ වගේ ඉඳලා දැන් මම මේකේ නිදහස් වුණානේ කියලා උන්වහන්සේට සතුටක් ඇති වෙලා අර සත්‍යයට කරුණාවේ කාන්තින් තියෙනවා නමුත් උන්වහන්සේලා හිතනවා අනේ මේ ගිනි ගොඩෙන් මේ මේ සංසාරේ මම අත මෙදුණානේ කියලා හසිත සතුටක් ඇති වෙනවා දැන් සාමාන්‍ය අපේ හැඳුරනේ කෙනෙක් රහත් බව දන්නේ නැතුව දැන් රහතන් වහන්සේ කෙනෙක් කෙනෙක් දුකටපත් වෙලා ওই විදිහට කිව්දේද අපි හඳුරු ප්‍රේතයෙක් ගැන කිව්වා අපි හිතමු පැහැදිලිව වෙනත් දුකකටපත් වෙච්ච පුද්ගලෙක් දැකලා අනේ මේ වගේ දුක් ගොඩකනේ මාත් ඉස්සෙල්ල හිටියේ දැන් මම ඒකෙන් නිදහස් වුණානේ කියලා හසිතුප්පාදයක් සිද්ධ කරනවා ප්‍රාණය. ඒක දකින්න පරිබාහිර පුද්ගලයෙක්. බලලා ඊට පස්සේ මේ මිනිහයා මෙච්චර දුකටපත් වෙලා ඉන්නේ අන්න බලන්න අර මිනිහයා මෙතන hina වෙන්නේ නැව කියලා බනිනවා අපි හාඳුරන්නේ. ඒ තුන ඒක ආර්යෝපවාදයේට වැටෙන්න තියෙන ඉඩ දක්නම් ගන්න. එහෙම එහෙම වුණොත් ඉතින් ඇත්තටම කාර්යපවාදයක් බවට පත් වෙනවා. එහෙම. ඒ වගේ තැන්වලදී රහතන් වහන්සේ සිනහ පහල කරන්නේ නැතුවත් ඉන්නවා සමහරවිට අනිවාර්යයෙන් මෙහෙම නැතිවට පසුබිම් බලනවා. ඉතින් ඇත්තටම දැන් සානස් දැන් අපි සානස් බැලු බැලමට දැන් මේක අහන කෙනෙකුට නම් හිතෙන්න පුළුවන්. දැන් තමන් දුප්පත් වෙන්නලා මොම අසරණ ඉඳලා මහා පොසතෙක් වෙලා අර දුප්පත් දිහා ඉනාවලා බලනවා වගේ වැඩක් නේ. එහෙම එහෙම. එහෙම එහෙම හිතෙන්න පුළුවන්. මේ අසාධාරණ ගතියක් හිතන්න පුළුවන්. ගතියක් පේනවා. නමුත් එහෙම එකක් නෙවෙයි මෙතන වෙන්නේ. උන්වහන්සේට හිතෙනවා අනේ මම මෙතනින් ගැලුණානි කියලා උන්වහන්සේට නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙනවා. එහෙම. ඒ ප්‍රීතිය තමයි ඉතින් අත හසිතුප්පාද කියලා කියන්නේ. අර පර්වතයකට අමාරුවේ නැගගත්ත කෙනා පර්වතයේ පල්ලෙහායින් අය දකින්නවා වගේ නේද පැහැදිලිවම සන්නස. සබ්බතට්ඨෝ බුම්මට්ඨෝ ධීරෝ බාලෝ අවික්ෂති. අන්හරි. එතකොට සන්නස දැන් එහෙම දැන් අර අපිට දැන් සාන්නකේ මතු කරපු තැනක් ඉතින් අපිට හිතන්න ඕන තැනක් සාමාන්‍ය ලෝකයා එහෙම හිතන්න පුළුවන් මොකද එහෙම දුක්ඛිතව ඉන්නකොට hina වෙන එක හොඳ නැති දෙයක් කියලා නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ ඒකනේ දැන් අද මලගෙදරකට උනත් ගියාම දැන් අපි මේ කෙනත් එක්ක දැන් මේ අපි ඊයත් එක්ක ඇඬුවොත් නේ ඒගොල්ලෝ සතුට වෙන්නේ. එහෙම. ඉතින් පුතත්ජන ලෝකේ ක්‍රියාවලිය වෙන දෙකක්. එහෙම. දැන් අපි මලගෙදර ගිහලා මෙහෙම තමයි මේක අනිත්‍යයි මේක අපි තේරුම් ගත්තම ඉවරයි. ඌවා ඉතින් මොකද්ද කියලා කිව්වා. අපේ හඳුරෝ ඒක කලින් පතක් කළා මරණාසන්න පුද්ගලයෙකුට පිරිත් කියන්න ගිහිල්ලා ජීවිතයේ අනියත බව කිව්වහම ඒ පුද්ගලයා ඒක තේරුම් ගත්තට ළමයි ඒකට වඩා මනාප නැති කතාවක්. ඔව්. ඒකට ඒ වගේ සම්මත දැන් අපි මලගෙදරක ගිහිල්ලා අපි මේ පුද්ගලොත් එක්ක හොඳට එකට ඇඬුවොත් ඒක සතුට වෙනවා. මොකද පුතඥන ලෝකයේ හැටි එහෙමයි. දැන් අපි යථාර්ථය කියලා දෙන්න ගියොත් ඒගොල්ලෝ ඒක අනිත් පැත්තට ගන්නවා. ඉතින් ඒක තමයි ඉතින් පුතත්ජන ලෝකයේ හිතන විදිහට නෙවෙයි ලෝකෝත්තර උතුමන් වහන්සේලා හිතන්නේ. අපි හර දැන් කාල සීමාවත් ඉතාම ශීඝ්‍රයෙන් ගමන් කරන නිසා තවත් මට අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා අපි හන්නේ. දැන් පැහැදිලිව සිත් ඒ විදිහට මේ ගලාගෙන යනවා. ගලාගෙන යනවා. කල 31 පුරාවටම. අපි හන්නේ දැන් අපි හඳුර මතක් කළා ඇහෙන් රූප බලන වෙනකොට එතන සිතක් පහළ වෙනවා. ඒ අධ්‍යයතේ සිත් පහළ වෙනවා කියලා. එතකොට ඇහැ ඇහැ සම්බන්ධයෙන් ඇහෙන් ගන්න රූප සම්බන්ධයෙන් කනෙන් අහන ශබ්ද සම්බන්ධ සිත් පහළ වෙනවා කියලා. එතකොට චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් අපි ඒවා හඳුන්වනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හිත තියෙන්නේ ඇහි, හිත තියෙන්නේ කනේ, හිත තියෙන්නේ නහයේ. මට කියන්න අපෙන් හිත තියෙන්නේ කොහෙද? ඔව්. සාමාන්‍යයෙන් දැන් ඇත්තටම හිත තියෙනවා හය තැනක. එහෙමයි. හිත තියෙනවා හය තැනක. ඒ හය තැනෙන් සමහරවිට හිත තියෙනවා කියලා කියන්නේ දැන් හිත පහළ වෙන වස්තු කියලා කියන්නේ අපි. දැන් හිත තියෙන තැනට වස්තුව කියන චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීව වස්තු, කාය වස්තු. එහෙනම් මනෝ වස්තු නෙවෙයි අන්තිමේට ආදේ වස්තු. හදේ. ඔව්. එතකොට දැන් හිත අතරම හිතක් පහළ වෙන රූපයක් දැක්කම ඇහැ අඟට චක්කු ద్వාරයට රූපයක් ආපාතගත වුණාම නැත්නම් හමු වුණාම ඔන්න චක්කු විඥාන හිත පහළ වෙනවා. එහෙම. ඒකට අපිට හිත කෙනෙකුට ඒක පැහැදිලි එතකොට චක්කු විඥාණය නැමැති සිත තියෙන්නේ ඇහැ ඇසුරු කරගෙන. ඇහැ ඇසුරු කරගෙන. මේ විදිහට මේ ආයතන 6 ආ විශේෂයෙන් ආයතන මේ පංචේන්ද්‍රිය අපි ගත්තොත්. කන ඇසුරු කරගෙන සෝත විඥාණය ඊළඟට නාසය ඇසුරු කරගෙන ගහන විඥාණය දිව ඇසුරු කරගෙන ජීවහා විඥාණය කය ඇසුරු කරගෙන කාය විඥාණය. එහෙමයි. ඊළඟට විශේෂයෙන්ම සම්බන්ධ මනෝද්වාරික සිත් පහළ වෙන්නේ හදවත හදේ වස්තුව ඒ වස්තුවක් වස්තුව කියන එක එතන තමයි හිත තියෙන්නේ. එතකොට දැන් සිත දැන් අභිධර්ම පොත්වල තථාගතයන් වහන්සේ දැන් අතරම සාමණේර කියපු විදිහට බොහෝ දෙනා කියනවා මේ හිත තියෙන්නේ මොලේ. සමහරු කියනවා ලේ ධාතු ඇසුරු කරන තමයි මේ හිත තියෙන්නේ. එහෙනම් තව සමහරු මුළු ඇඟේම හිත තියෙනවා. එහෙම එතන අවස්ථා තියෙනවා. එහෙනම් ඒ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත පවතින්නේ හදවත ඇසුරු කරගෙන මේ සාමාන්‍යයෙන් අඩපතක් පමණ මේ බොහොම පිරිසුදු රුධිරය ලේ ඇසුරු කරගෙන තමයි මේ හිත පවතින්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට සාමාන්‍යයෙන් දැන් කෙනෙක් මම ඔක දවසක් කිව්වහම ඉතින් එහෙනම් හාමුදුරනේ මේ මේ හදවතට මේ සංසරණය නිතරම සිද්ධ වෙනවා. ඒ යහට යනවා මෙහාට යනවා ඒක පිළිම පැහැදිලි. ඉතින් එහෙනම් හිතත් එහාට මෙහාට යනවාද කියලා සමහරව ප්‍රශ්න කරනවා. එහෙම නෙවෙයි. ඒක එක්තරා තැනක බොහොම පිරිසිදු තැනක මේ සිත ද්‍රව්‍යයක් කියලා කියන්න බෑ නිසා හිත පවතිනවා ඒ ස්ථානය අසුරු කරගෙන. ඒක තමයි හදේ වස්තුව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි යන්නේ දැන් හිතේ පැවැත්මට ඒ හදවත උපකාර කරගත්තාට එහෙම හිත අසින් දැකිය හැකි හෝ අතින් ඇල්විය හැකි වස්තුවක් නෙවෙයි. වස්තුවක් නෙවෙයි සාමාන්‍යයෙන්. හිතේ ඒ ධර්මතාවයේ ශක්තියේ පැවැත්මට උපකාර වෙන එක තමයි අර ආඩපතක පමණ ලේ ධාතුව කියලා සඳහන් කරන්නේ. අන්න ඒ වගේ එහෙම නැතුව අපිට ද්‍රව්‍යයක් වශයෙන් මේ හිත වෙන මේ මොකක් හරි අන්විෂයක් මොකක් හරි උපකරණයක් මාර්ගයෙන් හිත එහෙම දකින්න පුළුවන් කමක් නැහැ නේද ඉතින්. එහෙම හිත කවුරුත් එහෙම තමයි. දැන් අර විඥාන අනිදස්සන හැටියට සඳහන් සඳහන් වෙනවානේ. එහෙම දර්ශනීය කරන්න පුළුවන් කමක් නැහැ. උපමාවකින් දක්වන්න පවා හැකියාවක් නැහැ කියලා. නැහැ කියලා. එතකොට අපි හඳුරන්නේ දැන් ඔය විදිහට ගත්ත. දැන් අපි හඳුරු මතක් කළා මේ විඥානය හය තැනකම තියෙනවා කියලා. දැන් තවත් අය සඳහන් කරන කතාවක විඥානය ඇඟ පුරාම තියෙනවා කියලා. ඇඟ පුරාම කාය විඥානය තියෙනවා කියලා කියන්න පුළුවන් නේද? ඔව් ඇඟ පුරාම තියෙන කාය විඥානය තියෙනවා. අර යෙදිච්ච දැන් අපි හිතමු. දැන් අපි කියන්නේ කවුරු හරි කෙනෙක් ඇඟිලි වලින් කන අත ගන්නවා. මෙහෙම කන අරනවා. සෝත විඥානයේද කාය විඥානයේද? ඒතර කාය විඥානයේ සානස. කාය විඥානේ ඇත්තටම කාය විඥානේ පහළ වෙන්නේ නැත්තේ දැන් අපි හිතමු කෙස් නම් කෙනෙක් කොණ්ඩේ වවලා ඉන්නවා නම් කෙනෙක්ගේ කොණ්ඩේ හිමිට යටින් ඇල්ලුවට යට දැනෙන්නේ නැහැනේ. එහෙම. එතකොට ඒ වගේ වියලි තැන්වල අපි නියපොත්තක් ගත්තොත් එහෙම නියපොත්තටත් බොහෝ සුරට යාන්තම් දැනෙන යාන්තම් දැනෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ පොත්තෙන් මේ පොත්ත ස්පර්ශ කරලා දැනෙන ගතියක් තියෙනවා. මම මේ පොඩ්ඩක් දැන් බලනවා දැන් ඒක. <laughs> ඔව් ඒක හරි සමස සාමාන්‍ය විජලි තැන්වලට ගොඩක් මේ කාය විඥාන දැනෙනවා අඩුයි කියනවා ධර්ම සඳහන් වෙන්නේ. එහෙමයි. නමුත් ඉතින් අර මේ පොත්තෙන් අත්‍තරම දැන් මමත් බැලුවා. <laughs> එහෙම දැනගතියක් තියෙනවා. එහෙමයි. නමුත් අර අපි කෙස් කියන ආපෝ ධාතු ශක්තිය අඩු තැන් වලදී අර සංජානන ශක්තිය අඩු වෙනවා. අඩු වෙනවා. දැන් පැහැදිලිවම සාන්ත දැන් ඒක රියලි තැන් වල දැනෙන අඩු කියලා සාමාන්‍යයෙන් අටුවක් වල පැහැදිලිවම තියෙනවා. එතකොට දැන් අපේ බොහෝ දෙනා ඔය මුළු ඇඟේම සිත තියෙනවා කියලා කියන්නේ එක හිතක් අල්ලගෙන කාය විඥානය අල්ලගෙන ආ මේ ඇඟේම දැනෙනවනේ කියලා ඉතින් මේ හිතනවා. එහෙම. නමුත් සම්හාස ඉතින් ඇත්තටම හිත පවතින්නේ අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ අපි දැන් සාකච්ඡා කරන්නේ. දැන් තථාගත ඇත්තටම මේ தත්ත්වය අපට විද්‍යාත්මකව මට ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉගෙනගත්ත දේ හැටි ධර්මයේ තුල තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙන්නේ මේ හිත පවතින්නේ දැන් අපිට මොනවාරි ප්‍රශ්නයක් වුණත් අපි එකපාරම දැනෙන්නේ හදවතට එහෙමයි. අපෙන් දැන් ඒක අපිට දැන් බොහොම පැහැදිලිද? විඥාන ටික තියෙන තැන් අපි දැනගත හදේ වස්තුව අසුර කරගෙන සහ අනිත් විඥාන මේ අනිත් තියෙන වස්තුන් අසුරු කරගෙන කියන කාරණාව පිළිබඳව. එතකොට අපි හඳුරන්නේ දැන් මේ විඥාණය මේ චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියලා විඥාන පහකින් පංච විඥානය. ඒ විඥානයන්ට පුළුවන් ඒ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණ දැන ගැනීම පමණයි නේද? ඒ විඥාණයට හිතන්න පුළුවන් හැකියාව තියෙනවද අපි හඳුරන්නේ? අර මනෝ විඥානය වගේ. නෑ සාරංශ ඒවා ඇත්තටම දැන ගැනීම විතරයි. එහෙමයි. දැන ගැනීම චක්කු විඥාණයෙන් ඇහැට පේන රූපයක් දැනගන්න පුළුවන්. හැබැයි ඒ ඒ රූපය ගැන ආය ආයේ හිත හිතා ඉන්න හරි වැදගත් ප්‍රශ්නයක් සාංශය හැදුවේ. මොකද එහෙම අපි රූපයක් දැක්කනම් ඇහෙන් රූපයක් දැක්කම චක්කු විඥානේ පහළට දැනගන්නවා. මෙන්න මෙහෙමයි කියන්නේ. හැබැයි ඒ රූපයේ පිළිබඳව මේක මෙහෙමයි මෙහෙමයි හැඩතල මෙහෙමයි ඔක්කොම කරන්න ඕනේ මනෝවිඤ්ඤාණය. ආ එහෙමයි. එතකොට දැන් ඒක තමයි ඒතර මනෝද්වාරවර්ජණය එතකොට මනෝද්වාරවර්ජන චිත්ත විතියක් තමයි පහළ වෙන්නේ. පහළ වෙන්නේ. එතකොට දැන් ඒක තමයි මේවා අර වේගවත් භාවයේ සානක් අපිට හිතා ගන්නවත් බැහැ. අපි දැන් ඇත්තරම මේ වගේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව නිතර එතකොට අපි මනෝද්වාරයට යවන්න නැතුව ඉන්න පුළුවන්ද? එහෙම දැනගෙන ඉවරලා දැක්කා දැක්ක පමණ. අන්න හරියට එහෙම ඉන්න පුළුවන්. එහෙනම් ඒක ඇත්තටම ඒක මනෝද්වාරයේට යවවන යවුවොත් තමයි එතෙන් පටන් ඊළඟට හැලෙනිසෝ මනසිකාරයේ නම මනෝද්වාරයේ සහ අපිට කුසල පැත්තෙන් යවන්න පුළුවන්. එහෙමයි. දැන් අපි දැක්කා දැක්ක පමණ ආදැක්ක දෙයක් කියලා හිතවත් ඒක මනෝද්වාරයට ඇත්තටම ක්ෂණිකව වැඩ යනවා. එහෙමයි. හැබැයි ඒකෙන් අපිට හානියක් වෙන්නේ. ඒකෙන් අපිට යෝනිසෝ මනසිකාරයත් සහිතවයි යවන්න ඕනේ. යවන්න ඕනේ. ඇත්තටම ඒ මොකද එතන සති සම්පදාන දෙකත් එක්ක ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඒක කර්මයක් කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ద్వාරහයෙන් අපි අරමුණු දැකලා අහලා ආග්‍රහණය කළා රස විඳලා ඊළඟට ඒ සිත් පහල කරගෙන පහස විඳලා ඒ සිත් ඇති කරගෙන අපි ඒව නැවත නැවත ආවර්ජනය කරනවා. ඒව ආවර්ජනය කරන්නේ මනෝ මනෝද්වාරයෙන්. ඉතින් ඕක මනෝද්වාරයට කියන්නේ මනෝද්වාරයට යව්වට කමක් නැහැ. හැබැයි කුසල පාර්ශ්වයෙන් යවන්න. කුසල පාර්ශ්වයෙන් යවන්න ඕන. දැන් සමහරවිට දැන් අකුසල පාර්ශ්වයෙන් නියුත් කොහොමද ඒක කෙනෙකුගේ ඒ විඥානය පෝෂණය වෙලා සසරට වැටෙන්නේ කියන එකත් අපි විග්‍රහ කරනවා. ඔව්. ඇත්තටම සාමස දැන් අපි හිතුවොත් දැන් අපි එහෙම රූපයක් දැකලා කොයි පැත්තෙන් හරි අපි කැමති රූප, අකමැති රූප මේ සියල්ලම ඒකේ ස්වභාවයක් නේද එහෙම. එතකොට සානස අපි මේක කැමැති පැත්තටම ඒ අරමුණු අර මනෝද්වාරයෙන් ඒකම හිතලා අපිව සමහර ලෝභයට වැටිලා ලෝභය නිසා අපි නිරේගාමී අපායකට වැටෙන්න පුළුවන් අසිතක ස්වභාවය. එහෙම. ඒ ලෝභය වැඩි වෙන විදිහටම හිත හිතා ඉඳලා ආස්වාදයෙන් ඒක වැළඳගෙන ඒක ගැනම මනෝද්වාර වර්ජනය කරනවා. කරනවා. ඒකකොට මේ කර්මපත බවට පත් වෙනවා. එහෙමයි. මනෝ කර්ම රැස් වෙනවා. මනෝ කර්ම රැස් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහටම අනිත් පැත්තත් එහෙමයි. අපි හිතමු අකුසල පාර්ශිකව දැන් දේශේ පැත්තෙන් ගත්තොත් කෙනෙක් අපි අකමැති දෙයක් දැකලා හරි අහලා හරි ඒ සම්බන්ධව වෛරයෙන්, ක්‍රෝධයෙන්, පරිගැනීමෙන් මුළු ජීවිත කාලෙම හිත තමයි ඔක්කොම කරන්නේ. එතකොට දැන් මේ ඒ විදිහට ඉඳලා එහෙම අපි මරණයටපත් වුණොත් ඒත් අපට චනසිල්ලක් වෙන්නේ නැහැ. නමුත් අපි මේ යම් කිසි දෙයක් මේ දකින රූපයක් දැකලා, ශබ්දයක් අහලා ඒක කුසල පැත්තට ගත්තොත් අපිට කුසල පැත්තට ගත්තොත් ඇත්තට ඒකයි සානකරන්නේ මේ ద్వාර හයෙන් ඇත්තට අපට අර හොඳ මානසිකාරයක් තියෙනවා නම් ධර්ම දැනුමක් තියෙනවා නම් මේ විශේෂයෙන් යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා තියෙනවා නම් ඒකයි අර තරන්නෝ කියන්නේ මේ මේ ద్వාර හයෙන් ඕනනම් කුසල් මවන්න පුළුවන් එහෙම. ඒ ద్వාර ළඟ අර මේ දොරටුපාලේ කියන්නේ කියන එකේ සතිය නැමැති දොරටුපාලයා අන්නහර ස්වාමීන් වහන්සේ එතන අර දැන් නගරෝපම සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා නිසා අතරම දොරටු පාලයක් පාලකෙක් කියන්නේ කියන්නේ අතරම අර සිහි නෑතුරට ගන්න දේවල් පිට කරන දේවල් හැම දෙයක්ම දොරටු පාලකයා හොඳට තෝරා බේරාගෙන තමයි නගරයට ගන්නෙ පිට කරන්නේ හැම දෙයක්ම. ඒ වගේ අපේ මේ ආයතන අරාමේ මේ සියල්ලම විසබී දෙන්නේ. එහෙමයි. දැන් පංචද්වාරයන් හරහා එන අරමුණු මුල් කරගෙන ඒ අරමුණු මනෝද්වාරයට යවනවද නැද්ද යවනව නම් කුසල පාර්ශයෙන්ද යවන්නේ අකුසල පාර්ශයෙන්ද යවන්නේ කියන එක තියෙනවා. ඒතරේ මානසිකාර කියන චෛත්‍ය සම්පති සාධාරණ චෛත්‍යයක්. එහෙමයි. මේ මානසිකාරයට පුළුවන් එන ඕනම කුණු ගොඩක් අර අපි හිතමු මොනවා හරි අපද්‍රව්‍ය වෙනවා නම් හොඳ ඒවල් තෝරලා කාර්මික තෝරලා. ඒ වගේ ප්‍රති මේ ශක්තිකරණ කියන්නේ ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ. අන්න හරි. එහෙමයි. ඒතර එහෙම කරලා සානද ඒ විදිහට බෙදා ගන්නවා. අන්න ඒ වගේ මානසිකාරය හරියට සිද්ධ වුණොත් එයාට පුළුවන් එන ඕනම ගැටීම් අරමුණක්, ලෝභ සහගත අරමුණක් ඔක්කොම කුසල පාර්ශවයට හරවන්න පුළුවන්. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් විඥානය ගැන අපි ගොඩක් ඉගෙන ගත්තා. ආයතන බද්ධ විඥාන, ඉන්ද්‍රිය බද්ධ විඥාන ආදී වශයෙන්. එතකොට අපි හන්නේ දැන් අපි නිතර අහන විඥාන දෙකක් ගැන තියෙන මේ ප්‍රතිසන්ධි විඥානය විපාක විඥානය ඒ වගේ නම් වලිනුත් මේ විඥානය ගැන කියවෙන මොනවාද අපි හන්නේ ඒ ඔව් ඇත්තටම සාත ප්‍රතිසන්ධි විඥානය කියලා කියන්නේ දැන් අපි දැන් මේ ජීවිතෙන් අපි චුත වෙනකොට අපිට අපි රැස් කරගත්ත කර්මාන් රූප අපට නැවත උප්පත්තියකට යන්න සිතක් පහළ වෙනවා එහෙමයි ඒ සිතෙන් තමයි අපි දැන් මෙතන සමහරවිට දැන් අර දැන් ඔය අන්තරාභවයක් ගැන කතා කරනවා. ඉතින් පහුගිය කාලවල කතා වුණා ඔය පූතාව සම්භවීෂ කියන පද දෙක අල්ලගෙන කතා කරේ. එහෙම. ඒකෙදි කිව්වේ ඉතින් භූතය කියලා කියන්නේ ඉපදිලා ඉන්න අය, භූත සම්භවීෂ කියන්නේ උපදින ඉන්න අය. ඒ දෙකනේ උපදින තැන් හොයන අය. ඔව්. ඒක දැන් වරදවා ගත්ත උපදින තැන් හොයන අය කියන. නමුත් අපි මෛත්‍රී කරනකොට මෙත්ත සූත්‍රයේ භූතහවා කියලා කියන්නේ ඉපදිලා ඉන්න හැමෝටම. ඊළඟට ඒක තව විස්තර වශයෙන් බුදුරජාණන් සම්භවයේදී උපදින ඉන්න අයට පවා මෙත් වැඩුවා. මේ මේ දැන් අපි මේ කතා කරන මොහොතේ ඊදෙනෙක් උපදිනවා. එහෙමයි. ඒක අරහා දැන් බිත්තරවල මව් කුසේ ඉන්න අය සම්භවයේදී සම්භවයේ සත්‍යය. එතකොට සාන්නත් මේ එතන එහෙම එහෙම මේ චරිසරණ සත්‍ය කොටසක් නැහැ. එහෙමයි. ඇත්තටම දැන් අර කූඩැල්ලගේ උපමාවෙන් ධර්මයේ දක්වලා තියෙන කූඩැල්ල මේ පැත්ත අතහරින්නේ අනිත් පැත්ත අල්ලගෙන. එහෙම. ඒක සුති පටිසන්ධි කියන. සුති පටිසන්ධි. එහෙම. එතකොට සුතිසගාව කෙලින්ම පටිසන්ධිය. එතකොට කෙනෙකුට දිව්‍ය ලෝකේ හරි, භ්‍රම ලෝකේ හරි, ඊළඟට මනුෂ්‍ය ලෝකේ හරි, තිරිසන් අපායේ හරි, එයා රැස් කරගත්ත කර්මානුරූපව පහළ වෙන ඒ විපාක සිතක් තමයි ප්‍රතිසන්ධි විඥානය කියලා කියන්නේ. එතකොට භවයක පහළ වෙද්දී පහළ වීමට උපකාර වන සිත. සිත. ඒතර ඒතර ප්‍රතිසන්දිසිත ඊළඟට අපි කියනවා ප්‍රවෘත්තිසිත කියලා එකක්. අහන්නේ ප්‍රතිසන්දිසිත ජනක කර්මයක් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඔව් පැහැදිලිව කියන්නේ ඒක සනස ජනක කර්මයක් ඒක. එහෙමයි. ඒ කියන්නේ උපද්දවන කර්ම උපද්දවන කර්මයක්. ඒක ප්‍රතිසන්දි විඥානීය කියලා කියන්නේ ජනක කර්මයෙන් පොහොසත් වෙච්ච හිතක්. හිතක්. එතකොට සංස දැන් අර ප්‍රතිසන්දි වගේම අපි දැනගන්න ඕන තවත් දැන් ප්‍රතිසන්දිසිත ඉපදුනාට දැන් අපි ඉස්සලා කිව්වා කෙනෙක් ඉපදුනාට පස්සේ දැන් කියන්නේ පිළිසිඳ ගත්තට ඒ මොහොතේම ප්‍රතිසන්දිත අහෝස් වෙනවා. ඊළඟට ඒ පුද්ගලයාට ජීවත් වෙන කාලේ පහළ වෙන සිත්වල කියන ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති විපාක. විපාක. කියන්නේ දැන් අපි ඉපදෙනවා දැන් සමහරවිට දැන් බලන්න කෙනෙක් ඉපදෙනවා බොහෝම දුප්පත්ව. ප්‍රතිසන්දිය එයාගේ ටිකක් දුබලයි. හැබැයි කාලයක් ඉතින් යා දිනු වෙලා හොඳ පොහොසතෙක් විදිහට හොඳ බලවතෙක් විදිහට ජීවත් වෙන එහෙම පුජ්‍යලෝ වුන් තරම් ලෝකේ ඉන්නවා. මොකද එයා අර ප්‍රවෘත්ති වශයෙන් ඊට පස්සේ ඒ ප්‍රතිසන්දිය ඒ මොහොතේ අවසන් මොහොතේ පොඩ්ඩක් හිත ඒ මතක් වෙච්ච කුසලයක් එක්ක පොඩ්ඩක් දුබල වුණත් හැබැයි එයා සසර හොඳට කුසල් කරලා තියෙනවා. එහෙනම් දැන් කුසල් කරලා තියෙනකොට සම්මත දැන් මේක එයාට අර ජීවත් වෙන ජීවිතේ ගත කරන්න ලැබෙන පහසු වැඩි. අපි දැන් සුරක් ප්‍රවෘත්තිය කියලා කියන්නේ ඒ පැවැත්ම සිදු වෙන කාල සීමාවේදී විපාක දෙන. විපාක දෙන. අපි සුනකයක් ගමුකෝ. එහෙම. සුනකයක් ගත්තොත් සුනකයාට දැන් ඇත්තටම ප්‍රතිසන්දිය අවුල් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මැරෙන වෙලාවේ මොකක් හරි දෙයකට බැඳීමක් හරි ගැටීමක් ඇතිවෙනවා සුනකෙක් වෙනවා. හැබැයි දිගට දම් පින්කම් කරපු කෙනෙක්. එහෙම. පුදුම විදිහට පින්කම් කරලා තියෙනවා. හැබැයි ශ්‍රාවනාට දැන් බල්ලෙක් වෙලා ඉපදුනත් උද පොහොසත් ගෙදරක ඉතින් කෑම බීම හැමදේම සොනකයට ලැබෙනවා. එහෙම. ඒ අනුව බලනකොට සම්ප බලන්න අර දැන් ප්‍රතිසන්දිය අවුල් වෙන. ප්‍රතිසන්දිය අවුල් වුණාට පස්සේ ඇති වැඩක් නැහැ. තිරිසනෙක් වෙලා ඒ ප්‍රවෘත්ති විපාකේ හොඳ වුණාට නමුත් තිරිසනෙක් වුණත් එයා කුසල් කරලා තියෙනවා නම් ඒ ප්‍රවෘත්ති විපාක එතකොට ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥාණය කියන්නේ උපද්දවන වෙලාවේ සත්වයා පහළ වෙන වෙලාවේ විපහළ වෙන විඥාණය ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක කියන්නේ පහළ වෙච්ච සත්වයාට අඩු වැඩි වශයෙන් විපාක දෙන කර්ම විපාකයන්. ඒතර විපාක විඥාණය කියලා කියන්නේ තමයි ඒ කර්ම විපාක දෙන වෙලාවේදී පහළ වෙන සිතට. ඔව්. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් ඔය කියන ප්‍රතිසන්දි විඥානයේ කර්මයන්ගෙන් පෝෂණය වුණේ නැත්තම් විඥානය මේ මනෝ සංචේතන ආහාර කියන தත්වය අරගත්තේ නැත්නම් කර්ම රැස්කිරීමක් සිද්ධ වුණේ නැත්නම් මොකද්ද විඥාණයට වෙන්නේ අපේ? ඔව් ඇත්තටම සානස දැන් මෙහෙමයි මේ සංසාරේ ගත්තාම අපිට එහෙම විඥාණයකට අපිට කර්ම කියන ඒවා ඉතින් කෙලවරක් නැමක මේක අචින්තිය ධර්මයක්. මේක ඉඳලා නිම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇත්තටම අපිට මේ විඥානය හා බැඳීගෙන තියෙන මෙන්න මේ ක්ලේශ ධර්ම අපිට ගලවන්න පුළුවන් නම් ඒකත් ගලවන්න තියෙන්නේ මෙතනින්මයි. එහෙනම් ඒතර අපි සිහිය නුවණ පාවිච්චි කරලා මේවා අපට නැවත උපදින් නැති විදිහට. එහෙනම් අපි ලෝකෝත්තර සිත් වලින් කරන්නේ ඒකනේ. ඒතර ලෝකෝත්තර සිත් වලින් සහ මුලින්ම මේ තියෙන බලවේග, ලෝභ, දේශ, මෝහ ප්‍රධාන කොට තියෙන සියලු බලවේග අපි ගලවනවා ක්‍රමානුකූලව. ඒ කියන්නේ තවත් ඒ ගැලවීම තුළ වෙන්නේ අපි හන්නේ විපාක දිය හැකි කර්ම ශක්තියිනේ. ක්ෂය වීම නේද? සම්මතයෝ නිරෝධෝ නිබ්බානං කියන විදිහට. පැහැදිලිවම සාකච්ඡා. මොකද හැබැයි ඉතින් අර අපිට කවදාවත් නැති කරන්න බෑ අපිට මේ තියෙන විපාක වරවල් අපිට විඳින්න අපි සසර මේක මොකද මේකේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි නම් සාහස කරගත්ත කුසල අකුසල අකුසල කර්මවල ස්වභාවය අපිට හිතා ගන්නවත් බෑනේ. එහෙම. එතකොට ඒ නිසා දැන් ඇත්තටම අපි දැන් රහතන් වහන්සේලා වුණත් දැන් කරන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවෙන් උන්වහන්සේලාත් මේ ජීවිතය ඕන තරම් කුසල් කරනවා. මොනවා කරත් උන්වහන්සේට ඒක ක්‍රියාවක් විතරයි. එහෙම. මොකද දැන් අර රහතන් වහන්සේලාටත් අපි හඳුරන්නේ ප්‍රවෘත්ති විපාක ලබා දෙන නමුත් අර ප්‍රතිසන්දි විපාක දෙන විදිහේ කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නෑ. ඒ මොකද ඒකට අවශ්‍ය මූල බීජය උන්වහන්සේලා අවිද්‍යාවත් අන්නාවත් නැති කරනවා. එහෙම. ඒ නිසා නැවත මේ සකස් වෙන්න හේතුවක් නෑ පරිසම්පාද ක්‍රියාවලිය නැති කරලා ඉතින්. එහෙම. එතකොට විඥානයේ පැවැත්මට උපකාර වෙන සංස්කාර නිරෝධය කිරීම තුළ විඥානය නිරුද්ධ වෙනවා කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. අදහස් වෙන්නේ ඇත්තටම සාන්නත්. එතකොට අපි හඳුනන්නේ දැන් විඥානයත් ස්කන්ධයක් හැටියට රැක ගන්න. කොහොමද දැන් මේක මේ උපාදානස්කන්ධයක් බවට පත් වෙන විඥාන උපාදානස්කන්ධය. ඒ උපාදානයක් බවට පත් වෙන නිසා තර තණ්හාවෙන්, ආශාවෙන්, ආශ්‍රව ධර්ම වලින් මේ ගන්න ගන්න මේ දැන් චක් විඥානය අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙන් රූපයක් දැකලා ඒක දැනගෙන ඒක ඉතින් ආශාවෙන් ආස්වාද ජනකව ආශ්‍රව ධර්ම වලින් දැඩිව ගැනීම තමයි උපාදාන ස්කන්ධයක් බවට මේ පංච උපාදාන ස්කන්ධයේ මෙහෙමමයි. අපි ගන්න රූප ඊළඟට වේදනා සංඥා සංස්කාර මේ විඥාන මේ හැම දෙයක්ම අර ආශ්‍රව සහිතව ඊළඟට ස්වාමීනාත මේ මමායනෙන් තණ්හාවෙන් යුක්තව ගත්තාම ඒක උපාදානයක් වඩ පත් වෙනවා. තවත් මෙහෙම කිව්වොත් හරිද අපයන් දැන් ඇහ කනනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හැම එකකින්ම පංච උපාදානස්කන්ධයක් ඇති වෙන පංචස්කන්ධයක් ඇති වෙනවනේ. ඒ පංචස්කන්ධයේ ඇතිවීම තුළ විඥානස්කන්ධත් පහළ වෙනවනේ. ඒ ඒ පහළ වෙන විඥාන මනෝවිඥාණයට යවලා ඒ ඒ තුලම කෙලෙස් වැඩි වෙන විදිහට මනසින් උපාදානය කිරීම මෙතන මේ විඥාන උපාදානය කියලා පුළුවන් සංසික වරදක් නැහැ. එහෙමයි. එතකොට ඒ විදිහට නැවත අර ඉන්ද්‍රියන්ගෙන් ගනු ලබන අරමුණු අපි හඳුරන්නේ මනසින් හිත හිතා හිත හිතා උපාදානස්කන්ධ ගොඩනගන්නට යාම නිසා නේද මේ පංච උපාදානස්කන්ධය තවදුරටත් ඉදිරියේ සසරට වැටෙන්නේ. පැහැදිලිවම දැන් ඒක තමයි දැන් අපි මේ ආයතන හරහා එක දෙයක් ගත්ත සංස එතන පංච උපාදානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා. එහෙමයි. අපි රූපයක් දැක්කත් ඒ තුල සංස ඒකාන්තේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවනේ. ඒකකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 සංවර කරගෙන මේ ආයතන හයේ සැබෑ తත්වයේ තේරුම් අරගෙන මේකේ අනිත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන දුක්ඛ ස්වභාවයේ තේරුම් අරගෙන මේක මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ කියන මෙන්න මෙතනට යෑම තුළ තමයි අපිට මේ පංචස්කන්ධ නිර්මාණය වෙන එක නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේක ඉතින් අනිත්‍ය සංඥා භාවයතබ්බා අස්මිමාන සමුගතහය කියලා ධර්මයේ තියෙනවා. ඇත්තටම මේ අනිත්‍ය සංඥාවමයි ප්‍රගුණ කරන්න ඕන. එහෙම. මෙන්න මේකෙන් ගැලවෙන්න. එහෙම අපේ හඳුරු බොහෝම පැහැදිලිව මේ සාකච්ඡාවට අවසන් කිරීමට අවශ්‍ය කරුණු සම්පාදනය කළා. අපි හැමෝම සත්වයෝ විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ගෙන් යුක්ත පිරිසක්. ඉතින් ඒ සත්වයන්ට ඒ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙනවා. අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා. මේ අරමුණු සම්බන්ධයෙන් ඒකාන්ත වශයෙන්ම කටයුතු කරන ක්‍රමයක් තියෙනවා. ඇහැ සම්බන්ධයෙන් ගත්තොත් ඇහැක් තියෙනවා, රූප ඇහැට ගෝචර වෙන රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. ඒ තුන එකතුවට කියන චක්කු සම්පස්සේ කියලා. ඒ එකතු වීම නිසා හටගන්නා චක්කු සම්පස්සික වේදනාවක් කියලා. අන්න ඒ වේදනාව තණ්හාවෙන් දැඳෙන්න ගත්තාම වේදනාව අල්ලගත්තාම ඊට පස්සේ ඒ වේදනාව උපාදානය කරගත්තාම තමයි සසරට වැටෙන්නේ. ඒ වේදනාවෙන් පස්සේ සංඥා සංඛාර විඥාන කියන කාරණා ටිකත් ඇති වෙලා ඒවා කෙලෙස් ඇති වෙන විදිහට උපාදානය කරගත්තාම පංච උපාදානස්කන්ධෙම ගොඩනගෙනවා. අන්න ඒ උපාදානය නැති කරගන්න මොකද කරන්නේ? අපි හඳුරු පැහැදිලි මතක් කරගත්තී අනිත්‍ය සංඥාව වඩනවා. එතකොට අනිත්‍ය සංඥාව වඩන්නේ කොතැනද? ඇහත් අනිත්‍යයි, ඇහැට ගෝචර රූපයත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි, චක්කු සංපස්සයත් අනිත්‍යයි. ඒ නිසා හටගනු ලබන වේදනාවත් සුඛ දුක් උපේක්ඛා කියන ත්‍රිවිධාකාර වේදනාවත් අනිත්‍යයි කියලා දකිනවා. ඒතර අනිත්‍ය වූ වේදනාවක තණ්හාවෙන් බැඳෙන්න කාටවත් නුවණති කෙනෙකුට හිතෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳුනේ නැත්නම් එතන උපාදානයකට යන්නේ නැහැ. උපාදාන නිරෝධය වෙනවා. ඒතර උපාදානය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? භව නිරෝධය වෙනවා. භව නිරෝධය සිද්ධ වුණා නම් ජාති නිරෝධය වෙනවා. නැවත උපතකට යන්නේ. ජාති නිරෝධය වුණා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන සියල්ල නිරුද්ධ වුණා වෙනවා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය සිද්ධ වුණා කියන එකයි. දුක්ඛ නිරෝධය සිද්ධ වුණා නම් පංච උපාදානස්කන්ධයම නිරුද්ධ වෙච්ච තැන දුක්ඛ නිරෝධය සිද්ධ වුණා නම් එතන තියෙන නිවන. අන්නේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අපි මේ සාකච්ඡා කරපු කාරණා ඔබටද ඉවහල් වේවා කියලා අපි බොහෝම ඉතසිතින් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට නියමිත කාල වේලාව අවසන් නිසා අපි මීට වැඩි සාකච්ඡාව දික් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාම වටිනා ධර්ම කාරණා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට අපිට හැකියාව ලැබුණා කියලා මා විශ්වාස කරනවා. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අප්‍රමාණ වැඩ කටයුතු මැද්දේ අපි හාමුදුරුවෝ මේ සාකච්ඡාවට වැඩම කරලා ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් දක්වපු සහයෝගයට අපේ හාමුදුරන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනය බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අපේ හඳුරන්නේ සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න